කරන්න සූදානම් වෙන අද ධර්මදේශනා පින්කමේ ප්‍රධාන දායකත්වයේ දරන සත්පුරුෂ දායක පින්වත් පිරිස ඇතුළුව සද්ධර්ම ශ්‍රවණයට සූදානම් වෙන කාරුණික පින්නතුනි චක්කුම් උදපාදි ධර්ම දේශනා මාලාවේ අපි මේ දවස්වල සාකච්ඡා කරන්නේ මරණානුස්සතිය පිළිබඳව මරණානුස්සතිය පිළිබඳව සාකච්ඡා කරන අපි මීට කලින් මේ සම්බන්ධයෙන් ධර්ම දේශනා හයක් සිදු කරලා නිමා කරලා තියෙනවා අද අපි පටන් ගන්න සූදානම් වෙන්නේ 7 වෙනි සහ 8 වෙනි කියන දේශනාවල් දෙක. පහුගිය ධර්ම දේශනාව අපි නිමා කරන්නට යෙදුනේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය පිළිබඳව කරුණ දක්වමින්. අවසානයේ අපි සිහිපත් කරන්නට යෙදුනා පිරිනිවනට සූදානම් වෙන ලෞතර බුදුරජාණන් වහන්සේ සමාධීන් කෝටි ලක්ෂ 24කට සමවදින බව. ඒ සමාධීන්ට සමවදින වෙලාව භාග්‍යතුන් වහන්සේ ඊ타මත්ම දීප්තිමත් වෙලාවක්. හරියට දැවෙන මහ ගිනි අඟුරු කන්දක් වගේ. එහෙම දිලිසිලා දිලිසිලා දිලිසිලා අවසානයේ ඒ දිලිසීම නැත්තටම නැති වෙලා යනවා. උදාහරණයකින් අපි සඳහන් කළා දිලිසෙන මහ ගිනි අඟුරු කන්දකට එක පාරම මහ වරුසාවක් ඇදහැළුනහම ඒ ගින්නේ දිලිසීම නැතුව යනවා වගේ මහවැස්සකින් නිමිලා ගියා වගේ භාග්‍යතුන් වහන්සේත් බැබලිලා බැබලිලා අන්තිමට නිමිලා යනවා. එහෙමනම් ලෞතර භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පෑවා කියන කාරණාව අපි සාකච්ඡා කළා. ඒ අවසානයේ අපි එදා සිහිපත් කළා තවත් ලෞතර බුදුරජාණන් වහන්සේලා කීප නමකගේ පරිණිරවාණය පිළිබඳව මේ මරණ සතියත් එක්ක අපි සාකච්ඡා කරනවා කියලා. එහෙමනම් පින්තුනි දීපංකර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පරිණිරවාණය පිළිබඳවත් අපි කරුණු කීපයක් විමසලා බලමු. මොකද අපේ බුද්ධ වංශ අට කතාවේ බුදුරජාණන් වහන්සේලා 20 ගණනකට වඩා වැඩි පිරිසකගේ චරිත කතාවන් සිහිපත් කරනවා. ඒ හැම චරිත කතාවක්ම අවසානයේ භාග්‍යතුන් වහන්සේගේ පරිණිරවාණය පිළිබඳවත් කරුණු දක්වලා තියෙනවා. දීපංකර බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්නේ මොන ආකාරයෙන්ද කියන කාරණාව විශේෂයෙන් බුද්ධවංශාට්ඨ කතාවේ සඳහන්. දීපංකර භාග්‍යතුන් වහන්සේට සුමංගල සහ තිස්ස කියලා අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙනමක් වැඩ හිටපු බව සඳහන් කරනවා. ඊට අමතරව සාගත නම් අග්‍ර උපස්ථායකයන් වහන්සේ නමක් වැඩ හිටිය කියලා සඳහන් කරනවා. නන්දා සහ සුනන්දා කියලා අග්‍ර ශ්‍රාවිකාවන් දෙනමක් වැඩ හිටිය බව සිහිපත් කරනවා. ලෞතුරා බුද්ධත්වයේ ලබන්ඩ උන්වහන්සේට සෙවණ ලබලා දෙන්නේ පිප්පලී නමින් හැඳින්වුණ බෝධින් වහන්සේ නමක්. පිප්පලී බෝධිය. භාග්‍යතුන් වහන්සේගේ උස රියන් 80ක් කියලා සඳහන් කරනවා. 80 රියනක් දීපංකර භාග්‍යතුන් වහන්සේ උසයි බව සඳහන් කරනවා. මොනවාගේ ලෝකයට බැබළුණාද කියන කාරණාව සිහිපත් කරනවා. මනාව මුල ඉඳලම අග්ගිස්ස දක්වාම මල් පිපිච්ච සල් ගහක් සුවඳ හමමින් කොයි විදිහට බැබලෙනවද භාග්‍යතුන් වහන්සේ උපමා කරනවා එවන් සල් ගහක් වාගේ කියලා. බිම ඉඳලම පහන් දැල්වපු දීප වෘක්ෂයක් කොයිතරම් ලස්සනට බැබලෙනවද දීපංකර භාග්‍යතුන් වහන්සේ දීප වෘක්ෂයක් වගේ ලෝකයට බැබළුණා කියලා සඳහන් කරනවා. දීපංකර භාග්‍යතුන් වහන්සේගේ ආයු කාලය අවුරුදු ලක්ෂයක් කියලා සඳහන් කරනවා. දීර්ඝායුෂ භුක්ති විඳපු බුදුරජාණන් වහන්සේ නමක්. බුදුරජාණන් වහන්සේලාගේ උපරිම ආයුෂයේ භුක්ති විඳපු බුදුරජාණන් වහන්සේ නමක්. බුදුවරු ලෝකේ පහළ වෙන්නේ මිනිස්සුන්ගේ පරමායුෂ අවුරුදු ලක්ෂයත් 100ත් අතර. එහෙමනම් දීපංකර භාග්‍යතුන් වහන්සේ ඒ අවුරුදු ලක්ෂයේම ආයු වළඳලා තියෙනවා. මහජනයා මේ සංසාරයෙන් එතර කරවමින් ගිනිසෙලක් වගේ බැබලි බැබලි වැඩ හිටියා කියලා නැවත සිහිපත් කරනවා. ඒ දීප්තිමත් භවයේ කිසි අඩුවක් නැහැ. නමුත් කෝටි ගණන් ප්‍රකෝටි ගණන් අසංඛ්‍ය ගණන් සසර දුක් විඳින සත්වයා අප්‍රමාණ අනුකම්පාවෙන් සසරෙන් ඈතර කරවමින් අවුරුදු ලක්ෂයක් වැඩ හිටපු බවයි සඳහන් කරන්නේ. අවසානයේ පිරිනිවන් පානා මොහොතේ තනියම පිරිනිවන් පෑව නොවේ කියලා සඳහන් කරනවා. විශාල ශ්‍රාවකයන් වහන්සේලා පිරිසක් එක්කම තමයි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා තියෙන්නේ. බුදු කෙනෙක් ලෝකෙට අහිමි වීම ලෝක සත්වයාට මොනතරම් පාඩුවක්ද කියන එක මේ ලෝකේ කියලා ඉවර කරන්න පුළුවන් කමක් නැහැ. ලෝකයට සිදු වුණා නම් දැවැන්ත පාඩුවක් ඒ දැවැන්තම පාඩුව තමයි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන එක. භාග්‍යතුන් වහන්සේ අහිමි වෙන එක අපිට ඒ තරම් ලොකු පාඩුවක් නම් උන්වහන්සේගේ ශාසනයේ අරහත්වය ලබාගත් තවත් කෝටි ගණන් රහතන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේත් එක්කම පිරිනිවන් පෑවහම ඒ පාඩුව ලෝකේ කොහොම දරා ගන්නවද කියන කාරණාවවත් හිතන්න බැරි වෙනවා. නමුත් භාග්‍යතුන් වහන්සේත් එක්ක කෝටි ගාණක් ශ්‍රාවකයන් වහන්සේලා පිරිනිවන් පෑව බව සඳහන් කරනවා. ඊළඟට පින්නතුනි සඳහන් කරනවා මේ මහා 이르දිමත් මහා යසස් ඇති මහා දේහ සම්පත් ඇති මහා පුරුෂ ලක්ෂණ ඇති ලෞතර බුදුරජාණන් වහන්සේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් යුක්තයි 80ක් අනු ව්‍යංජන ලක්ෂණ වලින් යුක්තයි 216ක් මංගල ලක්ෂණ වලින් යුක්තයි චක්‍ර ලාංඡන වලින් යුක්තයි භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පෑවේ තනියම නෙමෙයි ඒ සියලුම දේහ ලක්ෂණත් අරගෙනම පිරිනිවන් පෑවා මේ තරම් ලස්සන ශ්‍රී දේහයක් ඒක මේ ලෝකේ කාටවත් වර්ණනා කරලා ඉවර කරන්න බෑ. ලෞතර බුදු කෙනෙකුගේ ශරීර ලක්ෂණ සංසාරේ මොනතරම් කාලයක් මහන්සි වෙන්න ඇද්ද මේ දේහ ලක්ෂණ වෙනුවෙන්. දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් එක පුරුෂ ලක්ෂණයක් වෙනුවෙන් කොයි තරම්නම් කැපකිරීම කරන්න ඇද්ද? මොන තරම් දන් දෙන්න ඇද්ද? තමන්ගේ වචන මොන තරම් පරිස්සම් කරන්න ඇද්ද? කිසිම හේතුවක් නිසා මුසාබසක් නොකියවෙන්න. කිසිම හේතුවක් නිසා සම්පප්‍රලාපයක් නොකියවෙන්න. කිසිමම හේතුවක් නිසා පරුස වචනයක් නොකියවෙන්න. මොනතරම් ඉවසන්නද? කොයිතරම් ප්‍රඥාවක් තියෙන්නද? සමහර තැන්වල ඇත්ත කියන එක හොඳ වුණාට ඇත්තත් නොකිය ඉන්න අවස්ථා පවා එළඹෙනවා. ආන් මේ අවස්ථා සිහියෙන් තේරුම් අරගන්න සමහර වෙලාවට කියන්නේ ඇත්ත. හැබැයි මම ඇත්ත කියහම තවත් කෙනෙකුට ඒකෙන් මහ ලොකු අලාභයක් වෙනවනේ. තවත් කෙනෙකුගේ ජීවිතයට හානියක් වෙනවනේ. ඒ ඇත්තත් නොකිය හැබැයි බොරුවකුත් නොකියන වග බලාගෙන නිශ්ශබ්ද වෙලා හරි ඉන්න මොන තරම් සිහියක් ප්‍රඥාවක් තියෙන්න ඕනේද? එහෙම தත්වයක් උදා කොච්චර කාලයක් ඒ වෙනුවෙන් කැපකිරීම කරන්න ඕනේද? අපි එක උදාහරණයක් සිහිපත් කළොත් අපේ පින්නතුන් හොඳට අහලා තියෙනවා මණිකාර කුලපගතිස්ස මහරහතන් වහන්සේගේ කතාව. මණික් කරුගේ මණිකට උනේ මොකක්ද කියන කාරණාව උන්වහන්සේ හොඳටම දන්නවා. නමුත් Taman ඇත්ත කිව්වොත් වෙන්නේ මොකක්ද කියලා හොඳටම දන්නවා. Taman වහන්සේ මොනතරම් අනතුරු වලට භාජනය වුණත් තව කෙනෙකුගේ ජීවිතේ බේරන්න ඕන නිසා දැන දැනත් උන්වහන්සේ ඇත්ත සංගවගෙන නිහඬ වුණා. එහෙමනම් ඇත්තක් ප්‍රකාශ කරාම තවත් කෙනෙකුට හානියක් වෙනවා නම් ඒ ඇත්තක් නොකිය ඉන්න තරම් සංසාරේ කොච්චර පුහුණු කරලා බෝසත් අවදී කටයුතු කරන්න ඇද්ද අපිට හිතාගන්න බැරි තරම් අප්‍රමාණ පාරමිතාවල ප්‍රතිඵලය ලෞතර බුද්ධත්වයේ කියලා කියන්නේ සසර පිරූ අනන්ත පාරමිතාවන් මුල් කරගත් අප්‍රමාණ කුසල ශක්තියේ මුදුන් මල්කඩ තමයි ලෞතර බුද්ධත්වයේ කියලා කියන්නේ ඒ ලෞතර බුදුරජාණන් වහන්සේ තමන් පුරාපු පාරමිතාවලින් ලැබිච්ච නොයෙක් දේහ ලක්ෂණ සමගම පරිණිරවාණයටපත් වුණා නම් අපි ගැන කවර කතාවද කියන කාරණාවයි මෙතන සිහිපත් කරන්නේ. භාග්‍යතුන් වහන්සේ නමක් මේ දේහ ලක්ෂණ වෙනුවෙන් මෙච්චර කැපකිරීම කරලා ඒ සියල්ලම අවසානයේ අහිමි වෙනකොට පින්නතුනි මේ කොණු වෙලා දිරල යන අපේ පංචස්කන්ධය වෙනුවෙන් අපි කරන කැපකිරීම මේ පංචස්කන්ධය නිසා අපි රැස් කරන අකුසල් මේ මහා පුණ්‍ය නිධානයටත් එහෙම වුණා නම් මගේ පංචස්කන්ධයත් එහෙම්මම කුණු වෙලා දිරලා මැරිලා යනවා නම් මම මේක වෙනුවෙන් ඒ තරම් පව් කරන්න ඕනේද මම මේ උපාදානස්කන්ධය වෙනුවෙන් එච්චර බොරු කියන්න ඕනේද මේ උපාදානස්කන්ධයේ පෝෂණය කිරීම වෙනුවෙන් පස්පව් කරන්න ඕනේද සදාකාලිකවම මේක පවත්වන්න පුළුවන් නම් ඒත් කමක් නෑ කියලා හිතුවත් ඊළඟ ඇහිපෙල්ලම් ගහන නිමේෂයේදී විනාශ වෙන ඒ තරමටම අනිත්‍ය වෙච්ච මේ කය වෙනුවෙන් පස්පව් කරන එකේ කිසි තේරුමක් කිසි තේරුමක් නැහැ. කය විනාශ වෙලා වෙනසිලා යනවා මට. නමුත් සංසාරයේ ආත්ම කෝටි ප්‍රකෝටි ගණන් ඒ කුණු වෙලා පිච්චිලා යන කය වෙනුවෙන් නිරේවල් වල දුක් විඳින්න වෙනවා. යමෙක් එතෙන්ට පාර හදනවා නම් ඔහු මොන තරම් මේ ලෝකේ අඥානද? මේ කාරණාව භාග්‍යතුන් වහන්සේගේ ධර්මයෙන් තේරුම් ගත්තේ නැත්නම් අපිට වෙන තේරුම් ගන්න තැනක් ඇත්තෙම නැහැ. වෙනත් කිසිම තැනක මේ පිළිබඳව කරුණු දක්වලත් නැහැ. ආන් ඒ නිසායි ලෝකේ ජීවත් වෙනවා නම් අඥානම පුද්ගලයෙක් ඒ පුද්ගලයා තමයි පන්සිල් උල්ලංඝනය කරන කෙනා. එහෙම නැත්නම් යම් කෙනෙක් මේ උතුම් පංචශීලයේ උල්ලංඝනය කරනවා නම් ඔහු තරම් අඥානියෙක් මේ ලෝකේ නැහැ කියන කතාවයි කියන්න තියෙන්නේ. ආන් එහෙමනම් බුදු පියාණන් වහන්සේ දේශනා කරපු මග ගමන් කරමින් පස්පවින් දස අකුසලයෙන් වැළකීලා දස පුණ්‍ය ක්‍රියාවන්ගෙන් දස දාන වස්තුන්ගෙන් නොඑක් දාන සීල භාවනාදී කටයුතු වලින් අපි සසර විමුක්තියම හොයන්න ඕනේ. මේ පංචස්කන්ධයේ ටික ටික ටික ටික ලෙඩ වෙලා දුර්වල වෙලා අරෝබලත් වෙලා නැගිට්ටවන්න බැරි තැනට එනකන් ඉන්නේ නැතුව එහෙන් මෙහෙන් වෙනත් වෙනත් වාරු ප්‍රයෝගී කරන්න වෙන කාලේ එනකන් ඉන්නේ නැතුව දිරණ වෙනසෙන පංචස්කන්ධය ප්‍රයෝගී කරගෙනම මට සංසාරයෙන් එතර යන්න පාර හදාගන්න පුළුවන් නම් අන් ඒ අය මේ ලෝකේ හැබැයි ඥානවන්තයෝ බවට පත් වෙනවා කියන මේ තරම් උතුම් භාග්‍යතුන් වහන්සේත් මහරහතන් වහන්සේලාත් පිරිනවම් පෑවනම් මම කොහොමද මම කොහොමද කටයුතු කරන්න ඕනි කියන කාරණාවල් හිතණ්ඩයි මේ කරුණු මේ විදිහට පෙන්නලා තියෙන්නේ. එහෙමනම් පින්තුනි වචන වලින් විස්තර කරන්න බැරි කිසිම දෙවියෙකුට බ්‍රහ්මයෙකුට නැති අපූර්ව රූප ලක්ෂණ සහිත ලෞතර භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පෑවා. එහෙනම් අපි කොහොමද කියන කාරණාවයි මේ මතක් කළේ. ඊළඟට පින්නතනේ ඒ තරම් දේහ ලක්ෂණ සහිතව භාග්‍යතුන් වහන්සේත් පිරිනිවන් පෑවනම් එහෙම දේහ ලක්ෂණ මොකවත්ම නැති මේ පංචස්කන්ධයට මොකක් වෙනුවෙන් මම ඇලෙනවද කියන කාරණාව ආපහු සිහිපත් කරනවා. ඒ ඇලීම නිසානේ මේ ඔක්කොම අකුසල් රැස් කරගත්තේ. ඒ ඇලීම නිසානේ මේ සංසාරේ මෙච්චර දුර අනරාග්‍ර සංසාරයේ අනමතග්ග සංයුක්තයේ භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරපු හැටියට මහා සාගරයේ ජල කඳට වැඩිය කඳුළු සාගර පුරව පුරව බෙල්ල කපාපු තැනින් ගලන ලෙයින් ඒ සාගරයට වඩා ලේ සාගර පුරව පුරව ආවි මේ ඇලීම අත්හැරගන්න බැරි වෙච්ච නිසා. නමුත් කල්පනා කරලා බලහම ඇලෙන්න දෙයක් තිබිලම නැහැ. දිරන, කුණු වෙන, දුගඳ හමන, නිරන්තරයෙන්ම මටම හතුරෙක් වුණ, නිරන්තරයෙන් මටම කරදරයක් වුණ නමුත් අනන්ත දුක් විඳලා මා විසින්ම පෝෂණය කරන මේ කයට තව තවත් ඇලෙන්න දෙයක් නැහැ කියන කතාවයි මේ සඳහන් කරන්නේ. එම්නම් පින්නතුනි දීපංකර භාග්‍යතුන් වහන්සේගේ පරිනිර්වාණය අපි මේ විදිහට සිහිපත් කරාම මෙතන ඊළඟට සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේලා කොයි කොයි ආකාරයෙන් ඒ ඒ නිමා කිරීම සිද්ධ කළාද? ඒක පැහැදිලි කරන්න තවත් බුද්ධ චරිතයක පරිනිර්වාණය පිළිබඳව අපි සාකච්ඡා කළොත් විශේෂයෙන් සඳහන් කරනවා මංගල භාග්‍යතුන් වහන්සේ පිළිබඳව. මංගල බුදුරජාණන් වහන්සේ රියන් 88ක් උසයි කියලා සඳහන් කරන්නේ. දීපංකර භාග්‍යතුන් වහන්සේ රියන් 80ක් උසයි කියලා අපි සඳහන් කළා. මංගල භාග්‍යතුන් වහන්සේ රියන් 88ක් උසයි කියලා සඳහන් කරනවා. මංගල භාග්‍යතුන් වහන්සේ ලෝකේ පහළ වෙච්ච කාලේ සක්වලවල් 10000කට රාත්‍රිය නම් උදා වුණේ නෑ කියලා සඳහන් කරනවා. සක්වලවල් 10000ක් උන්වහන්සේගේ මුළු ජීවිත කාලයම අඳුර වැටුනේ නෑ කියලා. හිරු බැහැලා ගියාට මේ සක්වලවල් 10000ම එළියයි. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහයෙන් නික්මෙන ආලෝකය සක්වලවල් 10000ක් ආලෝකමත් කරනවා. ඉරවල් 10000ක්, හඳවල් 10000ක් පායනවා. මේ කරුණ පින්නතනේ ධර්මයෙන් අහනවා මිසක් අපේ වාගේ දුප්පත් මනසකට කවදාවත් තේරුම් ගන්නවත් තේරුම් ගන්නවත් බෑ. ආන් ඒ නිසා මෙතන සිහිපත් කරනවා මේ සක්වලවල් 10000ක් භාග්‍යතුන් වහන්සේගේ දේහයෙන් නික්මුණ රශ්මි මාලාවෙන් ආලෝකමත් කරනකොට අවුරුදු 90000ක් මංගල භාග්‍යතුන් වහන්සේ ලෝකේ ජීවත් වෙලා වැඩ හිටියා කියලා. පින්නතේ පැහැදිලි කරනවා උන්වහන්සේ අවුරුදු 90000ක් ජීවත් වෙනකොට අසංඛ්‍ය ගණන් සත්වයන් සංසාරයෙන් එතර කෙරෙවුවා කියලා. සාගරයේ රළ මහ සාගරයක නැගෙන රැලි කවදාවත් අපිට ගණන් කරලා ඉවර කරන්න බෑ. මංගල භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක පිරිසක් මෙච්චරයි කියලා කාටවත් කියන්න බෑ කියලා සඳහන් කරන්නේ. යම්සේ මුහුදු රළ ගිනිය නොහැකිද මංගල භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයන් පිළිබඳවත් ගණනක් නැහැ කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ඒ තරම් ශ්‍රාවක පිරිසක් ඉඳලා තියෙනවා. ඊළඟට සඳහන් කරනවා මේ තරම් ආශ්චර්යමත් ශාසනයක් මේ ලෝකෙ තිබුණද? නමුත් භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පානතුරු ඒ ශාසනයේ එකම ශ්‍රාවකෙක්වත් පිරිනිවන් පෑවේ නැහැ කියලා සඳහන් කරනවා. බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පස්සේ තමයි පළවෙනි ශ්‍රාවකයා පිරිනිවන් පාන්නේ. එහෙම කාලයක් තිබිලා තියෙන්නේ. ඊළඟට සඳහන් කරනවා පින්නතුනේ කිසිම ශ්‍රාවකෙක් සාමාන්‍ය විදිහට මරණයටපත් වෙලා නැහැ කියලා. මංගල භාග්‍යතුන් වහන්සේගේ ශාසනයේ මැරුණ ශ්‍රාවකෙක් නම් නැහැ. එහෙනම් සියලු දෙනාම සියලු දෙනාම පිරිනිවන් පාපු ශ්‍රාවකයෝ හිටියේ. යම් තරම්ද ශ්‍රාවකයෝ සාගර රලසේ ගිනිය නොහැකි කියලා සඳහන් කළා. ඒ සියලුම ශ්‍රාවකයන් වහන්සේලා රහතන් වහන්සේලා හැටියට පිරිනිවන් පෑවා. ඒකයි මේ තරම් අපූර්ව ශාසනය නමුත් මේ ලෝකෙ තිබුණා. ධර්මයේ නැමැති ගිනි සෙලුව දරාගෙන දූම කේතුවක් වගේ දිලිසිලා දිලිසිලා ඒ මහා යසස් ඇති භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පාවදාල බව සිහිපත් කරනවා. ලෝකයට මොනතරම් අර්ථයක් කළාද. නමුත් අන්තිමේ උන්වහන්සේත් පිරිනිවන් පෑවා. සංස්කාරයන්ගේ අනිත්‍ය බව ලෝකයට මනාව පෙන්වුවා. ඒ අනිත්‍ය බව ලෝකයට මනාව පෙන්වලා ගිනි ගොඩක් යම්සේ නිමිලා යනවද මහ වරුසාවකින් මංගල භාග්‍යතුන් වහන්සේ ඒ විදිහටම නිමිලා ගියපු බව සඳහන් කරනවා. සූර්යා යම්සේ බැස යනවද මංගල භාග්‍යතුන් වහන්සේ එසේම ලෝකෙන් බැස ගියා කියලා සඳහන් කරනවා. භාග්‍යතුන් වහන්සේ වෙස්සරනම් උද්‍යානයේදී පිරිනවම් පාපු බවයි සඳහන් වෙන්නේ. වෙස්සර කියන උයනක තමයි භාග්‍යතුන් වහන්සේ පිරිනවම් පාලා තියෙන්නේ. අපේ භාග්‍යතුන් වහන්සේ සාල වනාන්තරයක කුසිනාරාවේදී පිරිනවම් පෑවා. ආන් ඒ වාගේ වෙස්සර කියන උද්‍යානයක තමයි මංගල භාග්‍යතුන් වහන්සේ පිරිනවම් පාලා තියෙන්නේ. මංගල භාග්‍යතුන් වහන්සේගේ ජින තූපය යොදුන් 30ක් කියලා සඳහන් කරනවා. ධාතුන් වහන්සේලා විසිරෙන්නේ නැහැ. ඒක ඝනව රන් පිළිමයක් වාගේ එක ධාතුන් වහන්සේ නමක් තමයි වැඩි ඉන්නේ. විශාල වශයෙන් ධාතුන් වහන්සේලා එකට කැටි වෙලා එක ධාතුන් වහන්සේ නමයි වැඩි ඉන්නේ. දෙවියෝ බ්‍රහ්මයෝ සියලු දෙනාම මිනිස්සුත් එක්ක එකතු වෙලා මේ සෑය ගොඩ නගනවා. ධාතුන් වහන්සේ තැම්පත් කරලා ගොඩ නගන සෑය යොදුන් 30ක් උසයි කියලා සඳහන් කරනවා. දල වශයෙන් කල්පනා කළොත් සැතපුම් 300ක් විතර උසයි. සාමාන්‍ය පියවි 60 කොත් කැරැල්ල නොපෙනෙන්නේ නැති කියලා තමයි අපිට හිතන්න වෙන්නේ. ඒ තරම් අපූර්ව සෑයක්. දීපංකර භාග්‍යතුන් වහන්සේගේ සෑය කොච්චර උසද? යදුන් 36ක් උසයි කියලා සඳහන් කරන්නේ. සැතපුම් වලින් කල්පනා කළොත් දල වශයෙන් සැතපුම් 360ක් විතර උස බව සිහිපත් කරනවා. පින්නතනි මේ මේ කාරණා මේ විදිහට දැනගන්න අවශ්‍ය නිසාමයි මෙහෙම ගොනු කරලා තියෙන්නේ. බුද්ධ වංශ අට කතාවේ මම සඳහන් කළා බුද්ධ චරිත 20 ගණනකට වඩා විස්තර කරනවා කියලා. මේ කරුණු අපිට වටින්නේ නැත්තම් අතීත මහතෙරවරු මේ දේවල් මහන්සි වෙලා කටපාඩම් කරන්න ඕනේ. අද අපිට පොතෙන් කියවන්න තිබුණට මෑත භාගයේ පොත්වල ලියවෙන කම මේ මහා ප්‍රඥාවන්තයෝ මේ සියල්ල කටපාඩමින් අරගෙන ආවේ. ඉතින් මෙව අද ඉන්න අයට අවශ්‍ය නැත්තම් ඒ තරම් මහන්සි වෙලා උන්වහන්සේලාට කටපාඩම් කරගන්න දෙයක් නැහැ. එහෙමනම් මේ හැම කාරණාවක්ම ඔබේ මගේ නිවන වෙනුවෙන් ප්‍රයෝගී කරගන්න පුළුවන් නිසා තමයි මේ මහා සත්පුරුෂෝ ඒ තරම් පරිත්‍යාග කරලා තියෙන්නේ. මරණ සතිය පිළිබඳව සාකච්ඡා කරන අපි මේ විදිහට ලෞතර බුදුරජාණන් වහන්සේලා දෙතුන් නමකගේ පරිණිරවාණයන් සිහිපත් කළ සාකච්ඡා කළ ඔබ හැකිනම් මේ බුද්ධ චරිත 20 ගණනම අධ්‍යයනය කරන එක මේ භාවනාව සාර්ථක කරගන්න ඉතාමත්ම වටිනවා. අන්න ඒකටයි මේ කාරණා ටික අපිට ගෙනල්ලා දීලා තියෙන්නේ. විවේක පාඩුව ඇති වෙලාවක මේ හැම චරිතයක් චරිතයක් ගානේ අධ්‍යයනය කරන එක ලාභයක් මිස පාඩුවක් කියලා හිතන්න එපා කවදාවත්. මරණ සතිය දියුණු කරලා සංසාරයෙන් එතර යන්න බලාපොරොත්තු වෙනවා නම් ධර්ම කාරණාවන් තව තවත් ශ්‍රද්ධාව උපදවා ගන්න වැඩි වැඩියෙන් දැනගන්න බලාපොරොත්තු වෙනවා නම් මේ කරුණු කාරණා පරිහරණය කරත්වා කියලාම සිහිපත් කරනවා. ඊළඟට පින්වතුනි සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ වශයෙන් මරණය අනුස්මරණය කළ යුතුයි කියන කාරණාවට අනුව තමයි අපි මේ කරුණු ටික සිහිපත් කරන්න යෙදුනේ. මේ තරම්ම යසසක් බලයක් මහා පුණ්‍ය වගේම ශරීර බලයක් ඇති භාග්‍යතුන් වහන්සේ අන්තිමට පිරිනිවන් පෑවනම් සාමාන්‍ය යෝධ පුරුෂයෝ කෝටි 10000ක පමණ කාය බලයක් ඇති භාග්‍යතුන් වහන්සේටත් මරණය එළඹුණා නම් මෙතන සඳහන් කරන්නේ මේ සාකච්ඡා කරන යස මහත්තතාවය පුඤ්ඤ මහත්තතාවය තාව මහත්තතාවය 이르දි මහත්තතාවය පඤ්ඤා මහත්තතාවය ආදී හැම බලයක්ම භාග්‍යතුන් වහන්සේට තිබුණා. අපි එකක් එකක් ගානේ මෙව්ව සාකච්ඡා කළා. නමුත් මේ සියල්ලම සම්පීඩණය වෙච්ච එක පිටක් වගේ භාග්‍යතුන් වහන්සේ. නමුත් භාග්‍යතුන් වහන්සේත් පිරිනිවන් පෑවා. මේ සියල්ලෙන් සමුර්ධ වෙලා ඉඳලත් එවන් උතුමන් වහන්සේලා ළඟටත් මේ මරණය විලිලැජ්ජ නැතුව පැමිණියා නම් මේ මරණය මා වෙතට එන්නේ නැද්ද කියන කාරණාව හැම වෙලාවෙම හැම වෙලාවෙම සිහිපත් කරන්න කියලා තමයි මරණ සතියේදී අපිට උපදෙස් දෙන්නේ. පින්නතනේ මෙතන සඳහන් කරනවා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ වශයෙන් මරණය කොහොම ලැබෙනවද කියන කාරණාව අපි මෙච්චර වෙලාවම සිහිපත් කරන්ට යෙදුණා. අපි මේ කරුණු ගණනාවක් සාකච්ඡා කරගෙන කරගෙන එනකොට ඒ අන්තිම කාරණාව තමයි මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ වශයෙන් කියලා මේ සිහිපත් කළේ හත්වෙනි කාරණාව. මෙන්න මේ සමග සඳහන් කරනවා මේ කරුණු සියල්ලම සංසන්දනය කරමින් යම් කෙනෙක් විශේෂ උත්තමයන් කෙරෙහිත් මරණය නොනැවතුණා නම් මා කෙරෙහි කොහොමද මෙනෙහි කරනකොට මේ භාවනාව උපචාර මට්ටමට වැඩෙනවා කියලා. උපචාර මට්ටමට වැඩෙන කර්මස්ථානයක් බවට පත් වෙනවා කියලා. එතකොට දැන් කාරණා ටික මතකද? අපි පහුගිය ධර්ම දේශනා 6ක කරුණු කාරණා සාකච්ඡා කරනකොට විශේෂයෙන් මුලින් සිහිපත් කරපු විදිහට එක එක ශක්තියින් තිබිච්ච අය. පුණ්‍ය ශක්තිය, 이르දි ශක්තිය, යස, ශරීර බලය ඒ වාගේ තියෙන පුද්ගලයෝ පිළිබඳව වෙන වෙනම වෙන වෙනම සාකච්ඡා කළා. මහරහතන් වහන්සේලාගේ වශයෙන්, ලෞතර බුදුරජාණන් වහන්සේලාගේ වශයෙන් සාකච්ඡා කළා. ඒ හැම චරිතයක්ම ඔබට මට සිහිනයක් පමණක්ම වෙන හිතාගන්නවත් බැරි තරමේ ස්වභාවයන්ගෙන් යුක්ත චරිත කතා තමයි අපි කතා කළේ. ආන් එවන් උතුම් මහා පුණ්‍යවන්තයෝ මරණයටපත් වුණා. ආන් ඒ කරුණක් කරුණක් ගානේ ආපහු ආපහු ආපහු හිත හිතා යම් කෙනෙක් මෙනෙහි කරනවා නම් ඒක මරණ සතියේ එක කමටහනක් කියලා සඳහන් කරන්නේ. උපචාර මට්ටමට මේ හිත වැඩෙන්න තරම් කමටහනක් ඒක කියලා පැහැදිලි කරනවා. හැබැයි උපචාර මට්ටමට දියුණු වෙනවා මිසක් මේ ටික කල්පනා කරාම ධ්‍යාන මට්ටමට එන්නේ නැහැ කියලාම සඳහන් කරනවා. උපචාර මට්ටමට වැඩෙනවා ධ්‍යාන මට්ටමට එන්නේ නැහැ. දැන් පින්නතනේ ඒ ටික පසෙක තියලා කල්පනා කරන්නකො මේ වන් උත්තමයන් වහන්සේලා කරා මරණය පැමිණිච්ච බව මනා උවමනාවෙන් යම් කෙනෙක් කල්පනා කරනවා නම් මෙනෙහි කරනවා නම් අධ්‍යයනය කරනවා නම් අපි මේ හැමතැනම කතා කළා එවන් උතුමන්ට එහෙමනම් මම කවුද? එතකොට මේ හැම චරිතයකටම අවසානයේ මම සම්බන්ධ කරලා මෙවන් උත්මයකට මෙහෙම වුණා නම් මම කවුද? එහෙම හිත හිත කල්පනා කරන කෙනාට මේ මරණය පිළිබඳව මහා ලොකු අවබෝධයක් ලැබෙන්න පටන් ගන්නවා. ඊළඟට මරණය කියන ධර්මතාවය පිළිබඳව පුදුම නිර්භය බවක් ඇති වෙන්න පටන් ගන්නවා. ඒක අපිට සාමාන්‍ය දෙයක් බවට පත් වෙනවා. හුඟක් දෙනාට ඒක විශේෂ දෙයක්. ලෝකේ කාටවත් බේරෙන්න බැරි දෙයක් බවට පත් වුණාට Tamange කෙනෙක් මැරුණාම ඒක විශේෂ දෙයක් බවට පත් වෙනවා. අපි නම් හිතුවේ නෑ මෙහෙම වෙයි කියලා. අපි නම් හිතුවේ නෑ මෙහෙම අසනීප වෙයි කියලා. අපි නම් හිතුවේ නෑ මෙච්චර ඉක්මනට මෙහෙම වෙයි කියලා. හිතා ගන්නවත් බෑ හීනයක් වාගේ. ඊයේ ලෙඩ වුණා අද මැරිලා. රෑ නිදාගත්තා එළි වෙනකොට මැරිලා. එහෙම කතා කර කර අපිට ඒක මහා මහ පුදුමයක් විශේෂ දෙයක් වෙලා. නමුත් භාග්‍යතුන් වහන්සේ ඒ කරුණු අපූර්වට දක්වලා තියෙනවා මෙන්න මෙහෙමත් වෙන්න පුළුවන් කියලා. පිනතින අපිට ඉස්සරහට හම්බ වෙනවා මේ මරණ සතියේ සමගාමීව ඉන්දක සූත්‍රය එහෙම සාකච්ඡා කරන්න. ඒ තැන් අපිට තවත් මේ කරුණු තහවුරු වෙනවා. ඒක කොහොමද කියලා. එහෙමනම් පින්නතුනි, මේ මරණය එහෙම සිහිපත් කරන එක ධ්‍යාන මට්ටමට ආසන්න තැනට එනකන් උපචාර මට්ටමට මම අරගෙන එන්න තරම් ප්‍රබලයි කියන කාරණාව මෙතන සිහිපත් කරන්නේ. අන්න ඒක නිසා තමයි මම මුලින් සඳහන් කළේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ වශයෙන් ඉතුරු බුද්ධ චරිත 20 ගානම අධ්‍යයනය කරගන්න එක මේකට තවත් මහත් වූ ශක්තියක් කියලා. මේ භාවනා ක්‍රමය ඔස්සේ නිවන හොයන්න වීරිය වඩනවා නම් ඒ බුද්ධ චරිත ටිකත් ඒ විදිහටම අධ්‍යයනය කරගන්න එක හරි ප්‍රයෝජනවත්. මෙතන සඳහන් කරනවා උපචාර මට්ටමට එනකන් වැඩෙන කර්මස්ථානයක් බවට මේ කාරණාවපත් වෙනවා. නමුත් ධ්‍යාන මට්ටමට නම් ඒ කාරණාවෙන් එන්න එන්න බෑ කියලා. ධ්‍යාන මට්ටමට එන්න බෑ කියලා සඳහන් කෙරුවත් ඊළඟට පැහැදිලි කරනවා මෙතන තියෙන ආනිසංසයෙන් විශේෂයෙන් නිවන් දකින්න නම් පුළුවන්කම තියෙනවා කියලා. ධ්‍යාන මට්ටමට ආවේ නැහැ කියලා කීවට ඒ ආනිසංශය ඔබ මෙතෙක් කල හොයාගෙන යන නිවනට ඔබ පමුණුවන්න තරම් මහත් වූ ආනිසංශයක් මහත් වූ කුසලයක් බව විශේෂයෙන් පැහැදිලි කරලා තියෙනවා. එහෙනම් මරණ සතිය අපිට බොහෝ ප්‍රයෝජනවත්. හොයාගෙන යන නිවනට ළඟා වෙන්න ලොකු මාවතක් මේ තුලින් විවර කරලා දීලා තියෙනවා. ඊළඟට පින්නතර මේ උපසංහරණය කියන ක්‍රමයෙන් මේ මරණය අනුස්මරණය කළ යුතුයි. එතකොට අපි මේ සාකච්ඡා කරන්නට යෙදුනේ උපසංහරණය කියන ක්‍රමය. ඒ ක්‍රමයේ යටතේ කරුණු කීයක් සාකච්ඡා කළාද අපි? කරුණු 7ක් සාකච්ඡා කළා. එහෙමනම් දැන් මේ මරණ සතිය වඩන ආකාර 8ක් තියෙනවා කියලා අපි මුලින්ම පැහැදිලි කරලා තියෙනවා. දැන් ඔය සාකච්ඡා කළේ තුන්වෙනි ක්‍රමය. උපසංහරණතෝ. දැන් ඊළඟට තියෙන හතරවෙනි ක්‍රමය. කාය බහුසාධාරණතු. මොකක්ද එතකොට මේ කාය බහුසාධාරණතු කියලා කියන්නේ? මෙතන සඳහන් කරනවා මේ කයෙහි බොහෝ දෙනාට ඇති සාධාරණ බව නිසා මේ කයට කාගේ කය කියලාද කියන්නේ? ඒක මගේ කය. මේක මගේ ඇඟ. මේක මගේ කය මගේ ඇඟ කියලා කීවට තවත් අයට මේක අයිති. තවත් අයට ඒක සාධාරණයි. ආන් ඒක වෙනත් අයට අයිති කොහොමද වෙනත් අය ඒක අයිති කරගෙන ඉන්නේ කොහොමද කියන කාරණාව තමයි මේ කාය බහු සාධාරණතෝ කියන කාරණාව යටතේ සාකච්ඡා කරන්නේ. කය බොහෝ දෙනාට සාධාරණයි. නමුත් මට හිතෙන්නේ මගේ කය මට විතරක් සාධාරණයි කියලා. අපි බලමු මේ කය තව කී දෙනෙකුට සාධාරණද කියලා. මෙතන සඳහන් කරනවා අයං කායෝ බහු සාධාරණතු මේ කය බොහෝ දෙනාට සාධාරණයි. මේ කය ඇසුරු කරගෙන ජීවත් වෙනවා 80 කුලයක ජීවීන්. ওই කාරණාව අපි කලින් අහලා තියෙනවා. මේ කය ඇසුරු කරගෙන 80 කුලයක ජීවීන් ජීවත් වෙනවා කියලා. දැන් ඒ අයට මේක සාධාරණ නැද්ද? ඒගොල්ලෝ කෑම කන්නේ මේ කයමයි. ඒගොල්ලෝ ජීවත් වෙන්නේ මේක උඩමයි මේක ඇතුළෙමයි. ඒගොල්ලෝ ලෙඩ වෙන්නේ මේක ඇතුළෙමයි. ඒගොල්ලෝ මැරෙන්නෙත් මේකෙමයි. ඒගොල්ලෝ දරුවෝ බිහි කරන්නෙත් මේකෙමයි. ඒගොල්ලෝ මල මූත්‍රා කරන්නෙත් මේකෙමයි. ඒගොල්ලන්ගේ ආහාරයත් මේකමයි. මම මේකයි පෝෂණය කරනකොට තව 80 කුලයක තරම් ජීවීන් ප්‍රමාණයක් මම පෝෂණය කරන කය ඒ අයටත් අයිති කරගෙන මේකේ මේකේ ජීවත් වෙනවා. සිවිය නිෂ්ක්‍රය කරගෙන ඉන්න පණුවන් සිවිය කනවා. මේ හැමේ සිවිය ඇසුරු කරගෙන ජීවත් වෙන පණුවෝ ඉන්නවා. ඒ පණුවෝ සිවිය කනවා. ඊළඟට හැම නිශ්‍රය කරගෙන ජීවත් වෙන තව පණුව ප්‍රමාණයක් ඉන්නවා. ඒගොල්ලෝ හැම කනවා. මස ඇසුරු කරගෙන ඉන්න ජීවීන් මගේ මස් කාලා ජීවත් වෙනවා. මම ජීවත් වෙමින් ඉන්නකොටම ඒගොල්ලෝ මගේ මස් කකා ජීවත් වෙනවා. නහර එහෙම නැත්නම් කණ්ඩරා ඇසුරු කරගෙන ජීවත් වෙන අය ඒ නහර කණ්ඩරා අනුභව කරලා ජීවත් වෙනවා. මාංශ පේශි අනුභව කරලා ජීවත් වෙන පිරිසකුත් ඉන්නවා. ඇටකොටු කාලා ජීවත් වෙන පිරිසකුත් ඉන්නවා. ඒගොල්ලෝ කාගෙන කාගෙන යනවා. නමුත් මං ගන්න ආහාර වලින් ඒගොල්ලෝ කන හරිය ආපහු වැඩිමින් වැඩිමින් මම ජීවත් වෙනවා. නැත්තම් ඒවා වැඩුන් නැත්තම් මට ජීවත් වෙන්න බැරුව යනවානේ. ඇටකොටු ඇතුලේ තියෙන ඇට මිදුළු කාලා ජීවත් වෙන පිරිසකුත් මේ කයි ඉන්නවා. ආන් ඒ නිසා මෙතන සඳහන් කරනවා මේ මේ ජීවත් වෙන අය ඒ ඒ තැන්වලම උපදිනවා. ඇටකෝටු කාලා ජීවත් වෙන අය ඇටකෝටු වලම උපදිනවා. ඇටමිදුළු කාලා ජීවත් වෙන අය ඇටමිදුළු එක්කම උපදිනවා. මස් කාලා ජීවත් වෙන අය මගේ මාංශය එක්කම උපදිනවා. හම කාලා ජීවත් වෙන අය හමේම උපදිනවා. සිවිය කාලා ජීවත් වෙන අය සිවියේම උපදිනවා. ඒගොල්ලෝ එතන උපදිනවා විතරක් නෙමෙයි ඒගොල්ලෝ ජීවත් වෙලා එතනම එතනම මැරිලත් යනවා. මල මුත්‍රාද පහ කරති මේ අය මුල් කයට අපගේ මුල් කයට ඔවුන් උපන් ස්ථානයට අපගේ මුල් කය ඒ ඒ සත්තු උපන් උපන් ස්ථානය ආන් ඒ නිසා සඳහන් කළා මෙන්න මේ කය ඔවුන්ට ගිලන් හලක් බවට පත් වෙනවා කියලා. මගේ කය ඔවුන්ට ගිලන් හලක්. ඔවුන් ගිලන් වෙන්නේ මේකෙමයි. මගේ කය ඔවුන්ට ආදාහනාගාරයක්. ගිලන් වෙච්ච ඔවුන් මරණයටපත් වුණා. මැරිච්ච සත්තු මේකෙම ආදාහණය වුණා. ඒ නිසා වුන්ට ආදාහනාගාරයක් නැත්තම් සුසාන භූමියක් බවට පත් වුණා මගේ කය. මගේ කය ඒ ඇයට වැසිකිලියක් බවට පත් වුණා. අපි අපට වැසිකිලි වෙනම හදනකොට ඒ අය මේ කයම වැසිකිලියක් බවට පත් කරගත්තා. මුත්‍ර ද්‍රෝණිකාවක් බවට පත් කරගත්තා. ඔවුන්ගේ මුත්‍රා වහලන තැන බවට මගේ කයපත් කරගත්තා. ඉතින් මේ ආදි වශයෙන් කල්පනා කරලා බලහමත් මේකේ මොනතරම් පිළිකුල් බවක් තියනවද කියලා හිතන්න කොච්චර අවස්ථාව දීලා තියෙනවද මෙන්න මේ කය මේ සඳහන් කළ පණුවන්ගේ ප්‍රකෝප වීමෙන් මරණයටපත් වෙනවා. ඒගොල්ලෝ ජීවත් වෙන මේ කය ඒ අයගේ කෝප වීම නිසාම මරණයටපත් වෙන්න පුළුවන්. ඒ බින්නතේ එහෙම සඳහන් කළේ අපිට ජීවත් වෙන්න මේ පණුවන්ගේ කැමැත්ත ඕනේ. මේ සත්තුන්ගේ කැමැත්ත නැති තැන අපිට කවදාවත් ජීවත් වෙන්න බෑ. ඔවුන් කැමති තාක්කල් අපි ජීවත් වෙනවා. ඔවුන් අකමැති දවසට අපි මැරෙනවා. දැන් එතකොට තේරෙනවද මේ කය තව කී දෙනෙකුට සාධාරණද කියලා? මේක පවත්වන්න තව කී දෙනෙක් උපකාර කරනවද කියලා? දැන් මේ අය කැමති තාක්කල් අපිට ජීවත් වෙන්න පුළුවන්. හිතන්නකෝ. එහෙම නැතුව ඒ ඒ තැන්වල ඉන්න මේ ප්‍රමාණය මේ සත්තු ඒගොල්ලන්ට කේන්ති ගිහිල්ලා වැඩිපුර කණ්ඩ පටන් ගත්තොත් එහෙම මට ජීවත් වෙන්න වෙන්නේ නැහැ. ඒගොල්ලන්ගේ ප්‍රමාණයට කාගෙන යනවා. කේන්ති ගිහිල්ලා වැඩියෙන් කෑවොත් එහෙම මට මැරෙන්න තමයි සිද්ධ වෙන්නේ. ආන් ඒකයි මං කිව්වේ ඒගොල්ලන්ට කේන්ති නොයන තාක්කල් ඒගොල්ලෝ සාධාරණව කටයුතු කරන තාක්කල් අපිට ජීවත් වෙන්න අයිතිය තියෙනවා. මම ඒගොල්ලන්ට කේන්ති යනවට අකමැතියි කියලා මට පුළුවන්කම තියනවාද ඒගොල්ලන්ට කේන්ති යන එක නවත්තන්න? මට පුළුවන්කම තියනවාද ඒගොල්ලෝ මේ කය අනුභව කරන එක නවත්තන්න? ඒක නවත්තන්නේ නැහැ. මොකද ඒගොල්ලන්ටත් මේ කයේ අයිතියක් තියෙනවා. ආන් ඒකයි සාධාරණ බව. කාය බහු සාධාරණතු මේ කය බොහෝ දෙනාට සාධාරණයි. ඒ නිසා බොහෝ දෙනා තමන්ගේ යයි කියලා හිතාගෙන ඒක පරිහරණය කරනවා. මම මගේ කියලා මේක කවලපොල හොදලා නාවලා පිරිසිදු කරලා පෝෂණය කරනවා. මගේ යයි සම්මත ඉඩම් වලින් ආදායම් අරගෙන මම මේක පෝෂණය කරනවා. හැබැයි මේක ඇසුරු කරගෙන ඉන්න මේ 80 කුලයක් තරම් අය මේ කය ඒගොල්ලන්ගේයයි කියලා හිතාගෙන ඒගොල්ලෝ මේක කකා මේක කකා ඒගොල්ලෝ ජීවත් වෙනවා. එහෙනම් බොහෝ දෙනාට බොහෝ දෙනාට සාධාරණයි. ඊළඟට පින්නොතනි අපේ බුදුරජාණන් වහන්සේ මේ දේවල් ගැන කියලා තියෙන්නේ බොහොම සන්තං සුළු ප්‍රමාණයක් කරුණු. සුළු ප්‍රමාණයයි දේශනා කරලා තියෙන්නේ. දේශනා කරනවා නම් දේශනා කරන්න මේ පිළිබඳව තව කරුණු ඕන තරම් තියෙනවා. දැන් මේ කය තව හුඟක් අයද සාධාරණයි කියලා අපිට කියලා දුන්නේ කවුද? භාග්‍යතුන් වහන්සේ. යම් ප්‍රමාණයයි කියලා දුන්නේ. තව කියනවා නම් කොච්චර කියන්න දේවල් භාග්‍යතුන් වහන්සේට තියෙන්න ඇද්ද? නමුත් නිවනට යන්න ප්‍රමාණවත් තරම් කරුණු අපිට එතන පෙන්වලා දීලා තියෙනවා. ඊළඟට පින්නතනේ සඳහන් කරනවා දහස් ගණන් රෝග තියෙනවා කියලා. මේ කය අසුරු කරගෙන දහස් ගණන් රෝග තියෙනවා කියලා සඳහන් කරනවා. අභ්‍යන්තර වශයෙන් රෝගයන් තියෙනවා. බාහිරින් ස්පර්ශයෙන් නොඑක ආකාරයේ රෝගවලට අපි ගොදුරු වෙනවා. අභ්‍යන්තර වශයෙන් ඕන තරම් රෝග තියෙනවා. බාහිර ස්පර්ශයන් නිසා තවත් බොහෝ රෝගවලට අපි ගොදුරු වෙනවා. ආන්ගේ කාරණාව සඳහන් කරනවා ගෝනුස්සං ආදී සත්වයන්ට අනුව සිදුවෙන මරණය. දැන් ඇතුලේ ඉන්න සත්තු කෝප වුණොත් ඒත් මැරෙනවා. පිටින් තව ගෝනුස්සු, කුණකටු, ගරුඩු, පත්තෑයෝ, නයි, පොළොංගු මේ වගේ සත්තු ඇවිල්ලා මේ කයට දෂ්ට කරනවා. ඇයි ඒගොල්ලෝ දෂ්ට කරන්නේ? ඒගොල්ලන්ටත් මේකට දෂ්ට කරන්න සාධාරණ බවක් සාධාරණ බවක් තියෙනවා. එහෙම සාධාරණයක් නැත්තම් දෂ්ට කරන්නේ එහෙනම් එහෙම සත්තුන්ට දෂ්ට කරන්න පුළුවන් කයක් තමයි මේ තියෙන්නේ. ඒකයි මේ කාය බහුසාධාරණතෝ කියලා කියන්නේ. පිටපැත්තෙන් ඒගොල්ලෝ දෂ්ට කළොත් ඒත් මැරෙනවා. ඊළඟට සඳහන් කරනවා මේ කාය බහුසාධාරණතෝ කියනකොට ඇයි සුනකයන්ට ඇයි කොටියන්ට ඇයි සිංහයන්ට වතුරේ අතරමං වුණොත් විශාල මත්ස්‍යයන්ට සාධාරණ නැද්ද සුනකෙක් පැනලා කනවා කොටියෙක් පැනලා අතක් ගලව ගන්නවා මහ මොහොතේ වගේ අතරමං වුණොත් මහ විශාල මත්ස්‍යයෙකුට ආහාරයක් වෙනවා එහෙනම් ඒගොල්ලන්ටත් මේ කය සාධාරණයි අන්න ඒක නිසා මේ කයට කාය බහුසාධාරණතෝ කියලා කියනවා. හැමෝටම පොදුවේ ඉලක්කයක් බවට පත් වෙලයි තියෙන්නේ. හතරමං හන්දියේක පොදු සාධාරණ ඉලක්කයක් තියෙනවා. ඒක වෙඩි තියෙන මිනිහටත් සාධාරණයි. ඒ මිනිහටත් ඒකට වෙඩි තියන්න පුළුවන්. දුන්නෙන් විදින මිනිහටත් සාධාරණයි. ඒ මිනිහත් ඒ ඉලක්කයට විදිනවා. කැටබෝලයක් අරගෙන ගලක් විදින කෙනාටත් ඒක සාධාරණයි. එයත් ඒකට විදිනවා. තවත් නොඑක් දේවල් කරන අය ඒ අයටත් ඒක සාධාරණයි. ඒ හින්දා හැමෝම ඒකට ඒකට පහර දෙනවා. හැමෝටම අයිති හැමෝටම සාධාරණයි. ආන් ඒ වාගේ තමයි මේකයි. ඒ හතරමන් හන්දියේ තියලා තියෙන ඉලක්කය වාගේ හැමෝටම අයිති හැමෝටම සාධාරණයි. කය ඇතුලේ ඉඳගෙන කොටසක් කාගෙන යනවා පහර දෙනවා. පිටපැත්තෙන් ඉඳලා ගෝනුස්සෝ කනවා, මදුරුවෝ කනවා, මකුණෝ කනවා, සර්පයෝ කනවා. තවත් නොඑක් සත්තු සිව්පාවන්ගෙන් නොඑක් හැල හැප්පීම් වලට භාජනය වෙනවා. එහෙනම් හැම කෙනෙකුටම අර හතරමං හන්දියේ තිබිච්ච ඉලක්කේ වාගේ සාධාරණයි. එතකොට ලෙඩ රෝග අපෙන් අහලා ඇවිල්ලා වැළදෙනව ලෙඩ රෝග. අපි නොදන්න කාලෙම අපි අකමැත්තෙන් ඉන්නකොටම ඇවිල්ලා වැළදෙනවා. එහෙනම් ඒගොල්ලන්ට සාධාරණයි. කාය බහු සාධාරණතු. මේ කය බොහෝ දෙනාට බොහෝ දේවල් වලට සාධාරණයි කියන කාරණාව මෙතන සඳහන් කරනවා. ඉටි පටිසංචික්කති ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්න. ඒක එහෙමද කියලා. ඊළඟට සඳහන් කරනවා පින්නතුනේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ තියෙන එක සූත්‍රයකත් අංගුත්තර නිකායේ අට්ඨක නිපාතයේ තියෙන තව සූත්‍රයක්. ဒ ුතිය මරණ සති. අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ තියෙනවා මරණ සති සූත්‍රය. අංගුත්තර නිකායේ අට්ඨක නිපාතයේ තියෙනවා මරණ සති සූත්‍රයක්. මෙන්න මේ මරණ සති සූත්‍ර අනුව මේ කොටස පැහැදිලි කරන්න උත්සාහ කරනවා. ඒ සූත්‍රවල තියෙන කරුණුත් මේ කාරණාව සාර්ථක කරගන්න සහ සම්පූර්ණ කරගන්න අපිට අවශ්‍ය වෙනවා. දැන් අපි මෙතන සාකච්ඡා කරනවා කියලා කිව්වේ මේ මරණ සතිය පටන් ගන්නකොට විශේෂයෙන් කොහේ තියෙන කරුණුද? විසුද්ධි මාර්ගයේ තියෙන කාරණාව අරගෙන අපි සාකච්ඡා කරමු කියලා කිව්වේ. මේ විසුද්ධි මාර්ගයේ කරුණු ටික සාකච්ඡා කරන අතර මේ සූත්‍රවල තියෙන කරුණු ටිකත් මෙතෙන්ට එකතු කරගත්තාම විසුද්ධි මාර්ගයෙන් නොදැනගත්ත නමුත් සූත්‍රත් එකතු කරගෙන දැනගන්න තිබිච්ච කරුණුත් දන්න නිසා මේ මරණ සතිය පිළිබඳව අපේ අවබෝධය හුඟක් පුළුල් වෙනවා එතකොට. ඒ නිසා ဒ ුතිය මරණ සති සූත්‍රවල තියෙන කාරණාවත් අපි මෙතෙන්ට සම්බන්ධ කරලා සාකච්ඡා කරමු. මගේ මරණයට බොහෝසේ කරුණු ඇත. මෙතන සඳහන් කරනවා නොඑක් දෙනා නොඑක් අය මට දෂ්ට කරයි. ඒ කාරණාව සඳහන් කරනවා අහිවා මං ඩංසෙය්‍ය. අහි කියලා කියන්නේ කාටද? සර්පයන්ට. අහිවා මං ඩංසෙය්‍ය. නොඑක් අය මට දෂ්ට කරනවා. ඊළඟට විච්චිකෝවා මණ්ඩංසෙය්‍ය සර්පයොත් මට දෂ්ට කරනවා විච්චිකෝවා කාටද මේ විච්චිකෝවා කියලා කියන්නේ? එයි අපි සඳහන් කරන්නේ අහි විච්චිකා සතපදි උන්නානාවී සරබූ මෝසිකා කතාමේ රක්කා කතාමේ පරිත්තා පටික්කමන්තු ආදි වශයෙන් අපි සඳහන් කරනවා නේද? එතන අහි විච්චිකා කියලා කාරණා දෙකක් කියන්නේ. අහි කියන්නේ සර්පයන්ට, විච්චිකා කියලා කියන්නේ ගෝනුස්සන්ට. එහෙනම් මෙතන විච්චිකෝවා මණ්ඩං සෙය්‍ය ගෝනුස්සං හෝ මට දෂ්ට කරයි. සතපදීවා මණ්ඩං සෙය්‍ය පාද සියයක් ඇති සතුන් හෝ මට දෂ්ට කරයි අහි විච්චිකා සතපදි උන්නානාමි පාද සියයක් ඇති අය මට දෂ්ට කරයි එතකොට පාද සියයක් ඇති අය කියලා කියන්නේ මේ ගරුඩු පත්තෑයෝ වගේ සත්තු අස්සකාලං කිරියා එහෙම වුණොත් ඒ හේතුවෙන් මට කාලක්‍රියා කරන්න හේතු වෙනවා සර්පයෝ ගෝනුස්සෝ සිය ගණන් පාද ඇති සත්තු මට දෂ්ට කළොත් එහෙම මට මොකක් කරන්න වෙනවද? කාලක්‍රියා කරන්න නැත්නම් මරණයටපත් වෙන්න සිද්ධ වෙනවා. සෝ මමස්ස අන්තරායෝ. මේ සියල්ල මට අන්තරායයි. මෙතන සඳහන් කරනවා මේ මොන සියල්ලද කියලා. ජීවිතාන්තරායෝ සමන ධම්මස්ස අන්තරායෝ සග්ගන්තරාය මග්ගන්තරාය ජීවිතාන්තරායෝ මගේ ජීවිතයට අන්තරාවක් තියෙනවා සමන ධම්මස්ස අන්තරායෝ ශ්‍රමණ ධර්මයට අන්තරාවක් තියෙනවා. සග්ගන්තරායෝ ස්වර්ගයට අන්තරාවක් තියෙනවා. මග්ගන්තරායෝ මාර්ගයට අන්තරාවක් තියෙනවා. ආදී වශයෙන් අන්තරාය වර්ග ඕන එකක් මේ කයට සිද්ධ වෙන්න පුළුවන්. මේ අන්තරාය කියන කාරණාව වැටහුණාද අපේ ඇයට? මේ කාය බහු සාධාරණතු බොහෝ දෙනාට මේ කය සාධාරණ නිසා මට මගේ ජීවිතේ නැති වෙන්න පුළුවන්. අනික් අයටත් මේක සාධාරණයිනේ. දැන් සර්පයෝ ඇවිල්ලා දෂ්ට කරනවා, ගෝනුස්සෝ කනවා, පත්ත්‍යයෝ දෂ්ට කරනවා. මේ ආදි වශයෙන් අනික් අයට සාධාරණ නිසා මට මොකද වෙන්නේ? මට මගේ ජීවිතය හිමි වෙනවා. ආන් ඒ නිසා ජීවිතාන්තරායෝ සර්පයෝ කාලා මැරෙනවා. සමන ධම්මස්සාන්තරායෝ මම ශ්‍රමණ ධර්මය සම්පූර්ණ කරන කෙනෙක් නම් මේ සත්තු මාව කාලා මරලා දාපුවාම මට ඒ ශ්‍රමණ ධර්මය සම්පූර්ණ කරන්න පුළුවන්ද? ඒක සම්පූර්ණ කරගන්න ඉස්සරළම මම මැරෙනවා. එහෙනම් ශ්‍රමණ ධර්මයේ පූර්ණේ කරගන්න මට අනතුරක් තියෙනවා. මොකද අනික් අයට මේ කය සාධාරණ හින්දා. ඊළඟට සඳහන් කළා මද්දන්තරායෝ, සග්ගන්තරායෝ ස්වර්ගයට යෑම සඳහා, සුගතියට යෑම සඳහා, දේවලෝකයට යෑම සඳහා මා විසින් සම්පූර්ණ කරගත යුතු කරුණු මට සම්පූර්ණ කරන්න අවස්ථාව ලැබෙනවද? ඒ අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒ දේවල් මුදුන්පත් කරගන්න ඉස්සරලා මේගොල්ලෝ මාව මරලා දානවා. එහෙනම් මට ස්වර්ගගාමී මාර්ගයට අනතුරක් වෙලා තියෙනවා අනික් අයටත් මාව අයිති වෙන හින්දා. මග්ගන්තරායෝ නිවන් මගට බාධාවක්. තව බොහෝම කෙටි කාලයයි භාවනා කරලා තියෙන්නේ. තව දීර්ඝ කාලයක් භාවනා වඩලා මේ හිත සමාධි මට්ටම් ධානා මට්ටම් වලින් ඉහළට ඉහළට අරගෙන යන්න මනා උවමනාවක් සහ කැමැත්තක් තියෙන කෙනෙකුට උවමනාව කැමැත්ත තිබුණා මිසක් ඒ කාරණාව මුදුන්පත් කරගන්න ලැබෙන්නේ නැතුවම එයා මරණයටපත් වෙනවා. එහෙනම් එයාගේ මාර්ගයට අන්තරාවක් තමයි අනික් අයට මම සාධාරණ වෙන එක. මම අකමැති වෙලාවේ ඒගොල්ලෝ මාව මරලා දානවා. ඒකයි මෙතන මේ සඳහන් කළේ. ඊළඟට පින්නතුනේ ශ්‍රමණ ධර්මයට අන්තරාය වෙන තව කරුණු තියෙනවා කියලා ධර්මයේ සඳහන් කරනවා. මේ සත්තුන්ට සාධාරණ නිසා මට ශ්‍රමණ ධර්මය සම්පූර්ණ කරගන්න බැරි වෙනවා විතරක් නෙමෙයි. ඒ ශ්‍රමණ ධර්මය සම්පූර්ණ කරගන්න මට තව තියෙන බාධා මොනවද? මේ සත්තු සිව්පව් විතරද තියෙන බාධාව? ඒ පාප මිත්‍ර ආශ්‍රය. පාප මිත්‍රයොත් මට ඒකට හරියට බාධා කරනවා. පාප මිත්‍රයෝ බාධා කරන නිසා මට හරියට සිල් ගුණ ආරක්ෂා කරන්න බැරුව යනවා. සිල් ගුණ ආරක්ෂා කරන්න ගියත් මංගාව උට්ටාන වීරිය නැති නිසා මනා සිහි කල්පනාවක් නැති නිසා අකණ්ඩ අච්චිද්‍ර අකම්මාස අසබල ආදි වශයෙන් මේ සිල් සම්පූර්ණ කරන්න බැරුව යනවා. විශාක උපෝසත සූත්‍රය සාකච්ඡා කරනකොට ওই කරුණු අපි සාකච්ඡා කරලා තියෙනවා. ආකාර 8කින් මේ සීලය කොහොමද සම්පූර්ණ කරන්නේ? අංග 8කින් යුක්ත සීලයක් කොහොමද ආරක්ෂා කරන්නේ? ආන් එහෙම සිල් ආරක්ෂා කරන්න බැරි වෙන තාක්කල් ඒත් මට මේ සඳහන් කරපු ශ්‍රමණ ධර්මයටත් ස්වර්ගයටත් මාර්ගයටත් බාධාවක් අනතුරක් ඒ තුල තියෙනවා. මේ කරුණු ටික විතරක් නෙමෙයි. නමුත් මේ කාය බහු සාධාරණතෝ කියන කාරණාව යටතේ අපි මේ කාරණාව මේ ඒ විදිහෙන් ඒ ආකාරයෙන් සාකච්ඡා කරන්නට යෙදුනේ. ඊළඟට පින්නතුනේ හරියට කෙලෙස් ප්‍රහීණය වෙලා නැත්නම් සීලය හරියටම සම්පූර්ණ කරගන්න බැරි වෙලා නම් ස්වර්ගයටත් මාර්ගයටත් දෙකටම එතන බාධාවක් තියෙනවා. මනුලොව උපත නැති වෙනවා. සුගතියේ උපදින්නත් නැතුව යනවා. මනුස්ස ලෝකේ උපදින්නත් බැරුව යනවා. මොකක් සම්පූර්ණ නැති නිසාද? සිල් සම්පූර්ණ නැති නිසා. නිතර නිතර බණ අහන නිසා ඊළඟට උපදින තැන වෙනස් කරන්න පුළුවන් සාධකයක් තියෙනවා ඒ සාධකයේ සීලයයි කියලා දැන් අපි දන්නවා. එවනම් සුගතියට එන්න දෙන්නේ නැහැ සිල් තිබ්බේ නැත්තම්. සුගති කියලා කියන දේව ලෝක සහ මනුස්ස ලෝක. ඒ අතරේ බ්‍රහ්ම ලෝක අයිතියි. එහෙනම් මනාව සම්පූර්ණ වෙච්ච සීලයක් තියෙන්න ඕනේ. හරියටම කෙලෙස් නොසිඳුනොත් මග්ගන්තරාය වෙනවා. පිළිවෙලට කෙලෙස් සංසිඳව ගන්න බැරි වුණොත් ඒක මාර්ගයට මාර්ගයට අතුරු පිළිවෙලින් සංසිඳවන්න ඕනේ. ඒකටයි බුදුරජාණන් වහන්සේ අනුපූර්ව ප්‍රතිපදාවක් දේශනා කොට වදාළේ. ආන්ගේ ප්‍රතිපදාව අනුවම අපි අපි ගමන් කරන්න ඕනේ. අපිට හදිස්සිය තිබුණ කියලා අපි දන්නවා කියලා හිතලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ප්‍රතිපදාව මගහැරවලා යන්න ගියොත් කොයිතරම් ඉස්සරහට යන්න හැදුවත් යම් තැනක නතර වෙලා ආපහු මුලටම එන්න ආපහු මුලටම එන්න සිද්ධ වෙනවා. අන් ඒ නිසා මනා පිළිවෙලක් සහිතව කෙලස් ක්‍රමානුකූලව සංසිඳෙන්නේ නැත්තම් එතනත් මාර්ගයට අන්තරාවක් අන්තරාවක් තියෙනවා. මාර්ගඵලයක් ලබන්න බැරි වෙනවා එහෙම වුණොත් කියලා සඳහන් කරනවා. ඊළඟට පින්නතුනි මේ ආකාරයට දෙලොවටම තව බොහෝසේ මේ දේවල් මගහැරෙන්න හේතු තියෙනවා කියලා සඳහන් කරනවා. එහෙනම් පැහැදිලි කරනවා එක සතෙක් පහර තව කෙනෙක් දෂ්ට කරලා මරණයටපත් වුනොත් මේ සියල්ලම වුණා වගේ. එක සතෙක් මට පහර දෙනවා. අපි කියමු අලියෙක් ගහලා මැරෙනවා. එතකොට අර සියල්ලම වුණා වෙන්නේ නැද්ද? මාර්ගයත් අන්තරාවක් වුණා, ස්වර්ගයත් අන්තරා වුණා, ශ්‍රමණ ධර්මයත් අන්තරා වුණා. එක්කෙනෙකුට පුළුවන් ඒ ඔක්කොම කරන්න. එහෙම නැත්නම් විසගෝර සර්පයෙකුට දෂ්ට කරලා මේ සියල්ලම මට අහෝසි කරන්න අහෝසි කරන්න පුළුවන්. දැන් එතකොට තේරෙනවද මේ හුඟක් දෙනාට සාධාරණ වෙච්ච කය නිසා මොන තරම් අනිත්‍ය තැනකදී ඉන්නේ කියලා. එතකොට මේ කය අනිත්‍යයි මේ කය අනිත්‍යයි කියලා මෙනෙහි කරනකොට ජටාවතින් හිතන්න මේ කරුණ ඔක්කොම තියෙනව නේද? මේක නිකම්ම මැරෙනවා විතරක් නෙමෙයි. අනිත්‍ය ස්වභාවයට මේ ඔක්කොම ඔක්කොම එහෙනම් හේතු වෙනවා. අනිත්‍යයි කියලා කියන්නේ මේකේ ස්ථීර පැවැත්මක් නැහැනේ. එහෙනම් ඒක ස්ථීරව පවත්වා ගන්න දෙන්නේ නැති තව වෙනත් සාධාරණ ධර්මතා බොහොම තියෙනවා. ආන් ඒ නිසා මෙතන සඳහන් කළා සෝ මමස්ස අන්තරායෝ. එය මට අන්තරාවක් වෙනවා. එහෙම නැත්නම් උපක්කලිත්වාවා පපතෙය්‍ය. උපක්කලිත්වාවා පපතෙය්‍ය කියලා කියන්නේ සඳහන් කරනවා සක්මනේදී හෝ පර්වතයකින් හෝ බැහැගෙන යන විට මගේ পায় පැටලුනොත් මට මොකක් වෙයිද? උපක්කලිත්වාවා පපතෙය්‍ය. කන්දක් උඩින් බැහැගෙන බැහැගෙන යනකොට পায় පැටලෙනවා. වැටෙනවා. සමහරලාට කන්ද ඉවර වෙනකම්ම රෝල් වෙන්නත් පුළුවන්. තනි කළුගල් පර්වතයකින් වැටුනොත් බිමට එනකම්ම රෝල් වෙයි. තවත් නොයෙක් පඳුරු කැලෑ තියෙන පර්වතයක වැටුනොත් මගට ඇවිල්ලා රෝල් වෙලා නවතී. නමුත් ගස් ගල් වල හැප්පි හැප්පි ඇවිල්ලා මරාන්තික තුවාල වලට පවා මූණ දීලා පස්සේ ඒ තුවාල වල වේදනාව නිසා පස්සේ මෙරළ යන්න පුළුවන්. පඩිපෙලකින් බහිනකොට පය පැකිලුණොත් හිතන්නකො ගෙදර උඩ තට්ටුවේ ඉඳලා බහිනවා. හදිස්සියේ බැහැගෙනකොට පය පැටලුණා, වැටුණා, පල්ලෙහාට එනකම්ම රෝල් වෙනවා. මැරෙන්න බැරිද? පුළුවන්. ගෙට ගොඩ වෙන්න තියෙන්නේ පඩියයි දෙකයි. ඒ එක පඩියක් ගොඩ වෙනකොට පැටලිලා වැටෙනවා. නැත්තම් ඒ පඩි දෙකේ පළවෙනි එක බහිනකොට පැටලිලා වැටෙනවා. මැරෙන්නේ නැද්ද? සමහර කෙනෙක් තව කෙනෙක් එක්ක ගිහිල්ලා කියනවා මෙතනින්නේ ළමයා වැටුනේ. මෙතනින්නේ තාත්තා වැටුනේ. ඉතින් මෙතනින් වැටිලා මැරෙන්න තරම් දෙයක් තියෙනවද? කවුරුවත් හිතනවද මෙතනින් වැටිලා මැරුණා කියලා? ඉතින් තව නොඑක් දේවල් කියනවා. ඒකින්ද ගමේ ඇයට සැකයි. ඒකින්දලා දොස්තරවරුන්ට සැකයි. ඒකින්ද කොරළෙල් මහත්තයාට සැකයි. මෙතනින් වැටිලා මැරෙයි කියලා හිතන්නේ නැහැ. නමුත් ඇත්තටම මැරිලා තියෙන්නේ එතනින් වැටිලා තමයි. හරියටම වැටුනොත් ඒ වැටුනේ කොතනින්ද කියන කාරණාව වටින්නේ වටින්නේ නැහැ. එහෙමනම් අර විදිහට සත්තු සර්පයෝ දෂ්ට කරලා ජීවිතේ නැති වෙන්නත් පුළුවන්. මෙන්න මේ වාගේ සිද්ධීන්ට මූණ දීලා ජීවිතේ නැති වෙන්නත් පුළුවන්. බොහෝ වෙලාවට යනකොට නිකම්ම ලිස්සලා වැටෙනවා. නාන්න ගියාම නාන කාමරේ ලිස්සලා වැටෙනවා. පොළවේ තියෙන ටයිල් එක ලිස්සලා වැටෙනවා. වැටිලා ඔළුව වැදිලා මැරෙනවා. කෙනෙක් හිතන්නේවත් නැහැ එහෙම වෙයි කියලා. එහෙනම් පින්නතුනේ අපි හිතන්න ඕනේ මේ මොන හේතුවක් නිසා තවම අපිට එහෙම නොවී ඉන්නවද? දැන් ඔය ඔක්කොම වෙන්න පුළුවන්නේ. අපි නාන්න ගිහිල්ලා නාන කාමරේ වැටෙන්න පුළුවන්. මේ වෙනකොට වැටිලා ඇති නමුත් තාම මැරුණේ නැහැ. නාන කාමරේ වැටිලා මැරුණේ නැහැ තාම. ගෙදර පඩිපෙලෙන් වැටිලා තාම මැරෙන්න තරම් හේතුවක් ආවේ නැහැ. ගෙවල් වල පොළවේ ওই ටයිල් වගේ දේවල් අල්ලලා තියෙනවා. වහින වෙලාවට වතුර පිටින් ඉක්මනට ගෙට දුවගෙන ආවා. සමහර වෙලාවට lessලා ගියපු වෙලාවලුත් තියෙනවා. නමුත් තාම වැටිලා වැටිලා මැරුණේ නැහැ. නමුත් මේ ජීවිතේ කරන හුඟක් දේවල් හැම දෙයක්ම වගේ අපේ මරණයට හේතු වෙන්න තියෙන දේවල්. අහවල් දෙයින් නම් මැරෙන්නේ නැති වෙයි කියලා කියන දෙයක් තියෙනවද? ඒ පිළිතුරේ පිපාසාවට ඉක්මනට වතුර ටික බීගෙන බීගෙන යනකොට හිර වෙන්න පුළුවන්. බලන්නකෝ සමහර කෙනෙක් ওই බෙහෙත් වගේ දේවල් පාවිච්චි කරන්න හරි අකමැතියි. බෙහෙත් පිටි බොන්නේ. වතුර ටිකක් කටට අරගෙන පෙති ටික ඉක්මනට කටට දාලා ගිලින්න හදහම හිර වෙනවා වතුර ටික. ඒ වෙලාවට පුදුම අමාරුවක් තියෙනවා. මොකද වෙන හිර වෙච්ච දෙයක් ඇතුළට යවන්න පාවිච්චි කරන්නේත් වතුර. හැබැයි වතුර හිර වුණොත් මොනවද පාවිච්චි කරන්නේ? එහෙනම් වතුර ඇතුළට යවන්න වෙන පාවිච්චි කරන්න දෙයක් නැහැ. ආන් ඒ වෙලාවට නම් ලොකු බයක් එනවා. සමහරලාට පපුව අත ගා ගන්නවා. බඩ අත ගා ගන්නවා කොහොම හරි දඟලලා වතුර ටික පහලට දා ගන්නවා. නමුත් බැරි වෙලාවත් තව ටිකක් හිර වෙලා තිබුණොත් ඒ වතුර ටික මගේ මරණයට හේතු වෙනවා. වෙනතුනි මෙතනින් අද ධර්ම දේශනාවට තියෙන කාලය නිමා වෙන නිසා මරණ සතිය පිළිබඳව සාකච්ඡා කරන හත්වෙනි ධර්ම දේශනාව අපි නිමා කරනවා. ඊළඟ දවසේ අටවෙනි ධර්ම දේශනාවේදී අපි ඊතුරු කාරණා ටික සාකච්ඡා කරන්න බලාපොරොත්තු ඇතුව. මේ මහා පිංකම සංවිධානය කරමින් ඔබටත් මටත් අප්‍රමාණ කුසල් රැස් කරගන්න අවස්ථාව උදා කළ අපේ කල්යාණ මිත්‍ර සත්පුරුෂ වූ හේමක ඩයස් මැතිතුමාටත් එතුමාගේ දයාබරණීය ස්වාමිදීනියටත් ඔබ අපි සියලු දෙනාම රැස් කරගත් පුණ්‍ය ධර්මයන් අඩු නැතුව අනුමෝදන් වේවා. ගාම්භීර ධර්මය මේ රැස් වුණ අයට පමණක් නෙමෙයි බොහොම ශ්‍රද්ධාවෙන් කැපවීමෙන් ලංකා වාසී ලෝක වාසී සියලු දෙනා වෙනුවෙන්ම විද්‍යුත් මාර්ගයෙන් පවා ශ්‍රවණය කරන්න අවස්ථාව උදා කරන එතුමාට වහවහ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම සඳහාම මේ පුණ්‍ය ශක්තිය හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. නාවින්ද රාජමහා විහාරස්ථානයේ මේ ධර්මශාලාව මාසයකට දෙවතාවක් අපේ හේමක ඩයස් මහත්මයා ඇතුළු සත්පුරුෂ පිරිස සංවිධානය කරන උතුම් ධර්මදේශනා වැඩසටහන් සඳහා බොහොම ශ්‍රද්ධාවෙන් කැපකරන දායකකාරකාදී පින්තුන් ඇතුළු සියලු දෙනාටමත් ධර්මසිරි පියාණන්ටත් එම මෑණියන්ටත් විශේෂයෙන් ඒ පින් අනුමෝදන් වේවා. ඔබට ධම් දේශනා කරන්න මං හදලා වඩලා පෝෂණය කරපු මාගේ මව්පියන්ට, ගුරුවරුන්ට, උපසයෙන් අපෝපස්ථාන කරන දායකකාරක ආදී පින්නතුන්ටත් කෝටි ලක්ෂයක් සක්වලේ සියලුම ආර්යයන් වහන්සේලාට, සත්පුරුෂයන් වහන්සේලාට අපි රැස් කරගත්ත සියලුම පින් අනුමෝදන් වේවා. උන්වහන්සේලාට ඔබට අපට සියලු දෙනාටම ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය සැප සහිතවම අවබෝධ කරගැනීමේ ශක්තිය මේ කුසල ශක්තියෙන් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛම් බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිඤාතේ සමිජ්ජතු